කරණීයෝ හිත භාරෝ අනුප්පන්ත සදත්තෝ හරික්කේන බවසඤ්ඤෝ ජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝච්ඡතානානි අදිමුත්තෝ තේ නෙක්ඛම්මාදිමුත්තෝ හෝති පවිවේකාදිමුත්තෝ හෝති අභ්‍යාපජ්ජාදිමුත්තෝ හෝති තණ්හක්ඛයාදිමුත්තෝ හෝති උපාදානක්ඛයාදිමුත්තෝ හෝති අසම්මෝහාදි මුත්තෝ හෝති පින්වත්නි අදත් පොය දින ධර්ම දේශනා වශයෙන් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා හැමදෙනාම ඉන්නේ ශීල භාවනා කටයුතු දෙන පිරිසක් ඒ නිසා ඊට හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ ගැන මොනවත් අවවාද අනුශාසනා කිරීමට කාලය ගන්නෙ නැහැ. හැම දිනම ඊට හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඒ උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට බීරිය වඩන්නට ඕන. අද ශෝන සූත්‍රය මාත්‍රකාවේ තබාගෙන ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්න. මේ ශ්‍රවණ සූත්‍රය ඊ타ත්ම රසවත් ධර්ම ඇතුළත් සූත්‍රයක්. ඒ වගේම ඩිංගක් ගැඹුරු පහේ තමයි නමුත් මේ නිතර බණහන පින්වතුන්ට එය තේරුම් ගැනීමට අපහසු වෙන්නේ නැහැ හැකිතරම් සරලාකාරයෙන් විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා. මේ මාත්‍රකා වශයෙන් තබාගත්තේ සෝන සූත්‍රයේ එක්තරා කොටසක්. ඒ ගැන විස්තරයට බහින්නේ ඉස්සෙල්ලා මේ දේශනාව පිළිබඳව ශෝණතරුන් වහන්සේ පිළිබඳව පුංචි නිදාන කතාවක් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ සෝන නමෙන් රහතන් වහන්සේලා කීප නමක් හිටියා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කළේ සෝන කෝලිවිස කියන තෙරුන් වහන්සේ මුල් කරගෙන උන්වහන්සේ මේ බුද්ධ ශාසනයේ වීරියත්තුන් අතරින් අග්‍රස්ථානය ලබා හිටිය තෙරුන් වහන්සේ මේ තෙරුන් වහන්සේ අතීතයේ පියමතරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටු ගැලයක උපදිලා සිටියා. ශිරවඩ කුමාරයා කියලා නම් සබලා තිබුණා. මේ ශිරවඩ කුමාරයා වැඩි වයසට පැමිණිලා විහාරයට ගිහිල්ලා පිළිස කෙළවර ඉඳගෙන මේ පියෝමතරා බුදුරජාණන් වහන්සේගෙන් බණ එදා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රියමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක භික්ෂුවකට තනතුරක් දුන්නා. මේ අසවල් නම ඇති භික්ෂුව වීරිය අත්තවන් අතරෙන් අග්‍රය කියලා මේ විදියට තනතුරක් දී වදා. මේ සිරිවඩ කුමාරයාත් බණ අහලා මේ තරතර කෙරෙහි ඒ කුමාරයාටත් කැමැත්තක් ඇති වුණා. මමත් අනාගතයේදී මේ තනතුර වීරියත්තුන් අග්‍රයෙන් අග්‍රය කියන තනතුර ලබා ගන්න ඕනෑ කියලා කැමැත්තක් ෘතියක් ඇති වෙනවා. එහෙම ඇති වෙලා බුදුරජාණන් වහන්සේට ආරාධනය කළා තමන්ගේ මාලිගාවට දාණය සඳහා බුදුපාමොක් මහ සංඝරණට සත් දිනක්ම දන් පූජා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාව අවසානයේ කළාට පස්සේ මේ ශිරිවඩ්ඩ කුමාරයා ගිහින් කියනවා ස්වාමීනි මම මේ දින හතක් දන් දුන්නේ වෙන කරුණක් නිසා නෙවෙයි. ඔබ වහන්සේ මේට දින හතකට ඉස්සෙල්ලා ශාසනයේ වීරිය අත්වන් අතරෙන් අහවල් භික්ෂුව අග්‍රයි කියලා තනතුරක් දුන්නද මමත්තේ තනතුර බලාපොරොත්තුෙන් තමයි මේ පුද පූජා කළේ පින්කම් කළේ කියලා අවසානයේදී කියයි. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගතය බලා වදාරනකොට උන්වහන්සේට දකින්නට ලැබුණ අනාගතයේදී මේ ලෝකේ ගෞතම කියලා බුදු කෙනෙක් පහළ වෙනම ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව සඵල කරගන්නට පුළුවන් කියලා උන්වහන්සේ විවරණය දුන්නා ඉතින් මේ සිරිවඩ්ඩ සිටුතුමත් දිව්‍ය අචිතාක් නොඑක ආකාර පින්දහම් කරලා හිටන් සුගතියට යමින් දිව්‍ය මනුෂ්‍ය වශයෙන් සැප සම්පත් අනුභව කළා. කල්ප 1000ක් මේ දිව්‍ය මනුෂ්‍ය වශයෙන් සසර සැරිසරූ බව සඳහන් ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව මේ අතර කාලය අබුද්ධෝත්පාද කාලයේ බරණස කුලගෙදරක උපන්. ඒ දරුවා වැඩිවියට පැමිණිලා යහළුවන් සමග ගඩේ කීඩා කරන ජල ක්‍රීඩා කරනවා ගඟට ගිහිල්ලා මේ තරුණයා තවත් තරුණයන් පිරිසක් සමග. ඒ කාලේ සිවුරු දි รา ගිය එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බරණස ඇසුරු කොට මේ ගංගා තීරයේ පන්සලක් කොට වාසය කරන්න වස්වසන්න ඕන කියලා හිතලා ගඟේ ගසාගෙන එන ලී දඬු වැල් ආදී එකතු කරනවා. මේ කුමාරයා යහළුවන් සමග ගිහිල්ලා වැඳලා ස්වාමීනි කුමක් කරවුදයි කියලා විචාර. දරුවැනි වස් කාලයේ ලං වෙනකොට පැවිද්දන්ට විසීමට තනක් ලබන්නට ඕන. වස් සමාදන් වෙලා වාසය කරන්නට ඕන. ඒකට කුටියක් හදා ගැනීමට තමයි මේව එකතු කරන්න කිව්වේ. එතකොට මේ කුමාරයා කියනවා ස්වාමීනි ආර්යයන් වහන්සේ එක දවසක් කෙසේ හෝ වාසය කෙරෙත්වා. මම හෙට ආර්යයන් වහන්සේට වසන තනක් කරන්නෙමි කියලා ওই විදියට කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේත් ඒ කුමාරයාට සංග්‍රහ කරන්නට ඕන කියලා ඒක ඉවසා වදාලා. ඉතින් මේ කුමාරයා බොහොම සතුටු වෙලා දෙවෙනි දවසේ පසේ බුදුරජාණන් වහන්සේගේ පැමිණීමේ අපේක්ෂාවෙන් හිටියා ගෙදර දානමාන ආදිය සකස් කරගෙන. පසේ බුදුරජාණන් වහන්සේත් කුමාරයාට සංග්‍රහ කිරීමේ අපේක්ෂාවෙන් ආවර්ජනා කරලා කුමාරයා ගෙදරටම වැඩම කළා. ඉතින් කුමාරයා පසේ බුදුරජාණන් වහන්සේ දැකලා බොහොම සතුටු වෙලා පාත්‍රය අරගෙන දාණය පිළිගන්වලා මේ තුන් මාසය ස්වාමීනි මෙහි වස්සසා වාසය කරන්න කියලා ආරාධනයකුත් කළා. ඒ වගේම ආර්යයන් වහන්සේ මගේ ගෙදරට වරෙන් වර පින්නපාත වඩිනසේක්වා කියලා එහෙම ආරාධනාවකුත් කළා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ ආරාධනේ පිළිගත්තා. ඊළඟට අර කුමාරයා යහළුවන් සමග ගිහිල්ලා එක දවසකින්ම පන්සල හැදුවා. සක්මන් මළු ආදී සියලු කටයුතු සම්පූර්ණ කළා. ඒ ගල් ආදියෙන් බඳලා අද වාගේ හදන කුටියක් නෙමෙයි ලී දඬු හිටෝලා අතු සැවිලි කළා ඔය විදිහට තමයි මේ කුටිය හැදුවේ මේ විදිහට සේරම කටයුතු යාළුවොත් එක ගිහිල්ලා එක දවසින්ම සම්පූර්ණ කළා ඒ පන්සලට පිවිසෙනකොට උන්වහන්සේගේ පාවල දූවිලි තවරනවා කියලා Taman පොරබන ලක්ෂයක් වටිනා සලුවක් කම්බෙලියක් බොමුතුරුණක් කොට අතුරක් කම්බිලියේ මරණයත් පසේ බුදුන්ගේ ශරීර ප්‍රභාවයත් එක සමාන බව දැකලා අතිශයින්ම පැහැදුණා. ඔබ වහන්සේ පාතබෝ කල්නි මේ කම්බිලේ ඊතා ප්‍රභාමත්ව බබලනවද එසේම මගේද උපනොපන් තන්නේ වර්ණය වේවා සියවරක් කොළන ලද ඉඹුල් පුළුන් සොදක් මෙන් මගේ ශරීරයේ පහසු වේවායි ඔය විදියට ප්‍රථමකුත් ලැබුවා. ඉතින් මේ කුමාරයා තුන් මාසයක් බුදුන්ට අපෝපස්ථාන කළා. පස් වස්පවාරණේ කළාට පස්සේ උන්වහන්සේට තුන් සිවුරු පූජා කළා. පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරුගෙන ඒ පසේ බුදුරජාණන් වහන්සේලාම වැඩ වාසය කරන ගන්ධමාදන කියන පර්වතයට වැඩම කළා. ඒ කුල පුත්‍රයා දෙවමිනි දෙගතියේ සැරිසරමින් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කාලකම්පා නගරයේ උපසිටු කියන මේ සිටුතුමාගේ ගෙදර උපන්. මේ දරුවා උපන් දවසේ ඉඳලා හිටන් ඒ කුලයට පවුලට හරියට ලාභ සත්කාර ලැබෙන්න පටන් ගත්තා. උපන් දවසේම මුළු නගරයෙන්ම සත්කාර සම්මාන ලැබුණා. ඉතින් අනතුරු මව්පිය ඔහුට නම් තබදන දවසේ අපගේ දරුවා තමන්ගේ නමත් රැගෙන ආවයි කියලා හිතලා ඒ දරුවාගේ වර්ණය රන්වන් නිසා සෝන කියලා නම් තැබුවා. දැන් සෝන කුමාරයා. මේ සෝන කුමාරයාට කිරිමව්වරුන් 60ක් පමණ දීලා හිටන් බොහෝම සුඛෝපභෝගීව ඇති දැඩි කරනවා. ඔහුට කුඹුරු වැපිරීමේ පටන් සුවඳ මිශ්‍ර කරන ලද සුවඳ හැල් සහල් වර්ගයකින් තමයි බත පිළියෙල කරන්නේ. පාතබේමට අගනා බොමුතුරුණු ඔක්කොම ඇතුරුවා. ශරීරේ රන්මන් පැහැයයි. හිඹුල් පොළොන් මෙන් ශරීරේ ස්පර්ශ වුණා. කතරම් සුඛෝපභෝගීව හිටියාද කියනවා නම් ඒ සෝන සිටුතුමාගේ යටිපතුල් වල ලෝම හැදෙන්නට පටන් ගත්තා. සිද්ධාර්ථ කුමාරයා වගේ මහා ඉහළ මට්ටමක සැප සම්පත් විඳින්මින් තමයි වාසය කරන්නේ. මේ ප්‍රදේශය බිම්බිසාර රජුරන්ට ආйти ප්‍රදේශයක්. මේ බව ආරංචි වෙලා දැන් බුදුරජාණන් වහන්සේ ධම්සක් පවත්තලා රජගහ නුවරට වැඩම කළා වැඩ සිටින කාලේ මේ සෝන ස්ථිතතුමාගේ පාදවල ලෝම දකීම සඳහා බිම්බිසාර රජුරෝ සෝන මේ සිටුතුමාට එන්න කියලා පණිවිඩයක් දැම්මා. විශාල පිරිසක් සමග ආව මේ සෝන සිටුතුමා බුදු මේ රජගහනුවරට. රජුරෝ දැකලා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගිහිල්ලා බණ ඇහුවා. බණහල ඉවරලා සාචාම පැහැදිලා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්දෙව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රෝණය තථාගත මේ මව්පියන්ගේ අවසරේ නැති දරුවන් පැවිදි කරන්නේ නැහැ. ඒ නිසා මව්පියන්ගේ අවසරය ලබාගෙන එන්න කියලා. ඉතින් මේ ශ්‍රෝණ තරුණයාත් භාග්‍යතුන් වහන්සේට වැඳලා එය මුදුනෙන් පිළිගෙන මව්පියන් සමීපයට ගිහිල්ලා හිටන් අවසර ලබාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් එක්තරා භික්ෂුවක් සමීපෙහි මහණෝනා. උන්වහන්සේ දැන් සෝන හාමුදුරුවෝ කියලා ප්‍රසිද්ධ වුණා. පැවිදි උපසම්පදාව ලබාගෙන රජගහනුවර වාසය කරනවා. දැන් උන්වහන්සේට හරිම පරිබෝධයි කරදරයි. නෑ හිත මිතරන් ඇවිල්ලා හිටන් නොයෙක් සත්කාර සම්මාන. ඉතින් උන්වහන්සේට බණ භාවනාවක් කරගන්න තරම් වෙලාවක්වත් නැහැ. මේ ගැන කල්පනා කළා. කොහොමද මම මේ කටයුතු කරන්නේ? බණ භාවනාවක්වත් කරගන්න වෙලාවක් නැහැ. මම බුදුරජාණන් වහන්සේගෙන් භාවනා කර්මස්ථාන ලබාගෙන යන්න ඕන මේ සීත වනයේ කියන එකට. රජගහ නුවර තිබිලා තියෙනවා සීත වනයේ කියලා එකක්. බොහෝ භික්ෂූන් වහන්සේලා රහත් වුණ ස්ථානයක් තමයි මේ සීත වනය. ඉතින් එහෙම කල්පනා කළා සීත වනයේට වැඩි ගිහිල්ලා හිටන් උන්වහන්සේ මගේ ශරීරය ඊටාම සියුමයි. සැපයෙන් නම් සැපයක් ලබන්න බෑ. ඒ නිසා කායට දුක දී හෝ භාවනා කරලා ධර්මය අවබෝධ කරගන්න වටිනවා කියලා දැඩි වීර්යයක් කරන්න පටන් ගන්නවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්ත මම ඉඳලා අද ඉඳලා සැතපෙන්නේත් නැහැ. වාඩි වෙන්නේත් නැහැ. සක්මන් කෙරේමයි සිටීමයි කියන මේ ඉරියව් දෙකෙන් තමයි භාවනා කටයුතු කරන්නේ. මේම දැඩි අදිෂ්ඨානයක් කරගෙන උන්වහන්සේ සක්මන් භාවනා කරනකොට ඊටාම සියුමැලි පාදවල දියපට්ටන කියලා පුපුරලා ලේ වැగిරෙන්න පටන් ගත්තා. දැන් සක්මන් කරන්නට බෑ. ඊළඟට මොකද කරන්නේ? අත් දෙකක් තියලා. හතර ගාතෙන් සක්මන් කරන්න පටන් ගත්තා. දැන් අත් දෙකේ පාදකේ හැමතැනම දියපට්ටා නැගිලා ලේ වැగిරිලා සක්මන පුරා. ඉතින් අන්තිමට දැන් උන්වහන්සේට සතර ගාතෙන්වත් සක්මන් කරන්න බෑ. ඊළඟට උන්වහන්සේ කල්පනා කරනවා මම මෙච්චර වීර්යය කළත් මට ආලෝක මාත්‍රයක්වත් ඇතුනේ නැහැ. ඉතින් මට මොනම ධර්මයක්වත් අවබෝධ කරගන්න බැරි වුණා. මම සමහර විට මේ ජීවිතයේදී ධර්මයේ අවබෝධ කරගන්න බැරි අර පදපරම කියන පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඒ නිසා මගේ හිත කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. මට ඕන තරම් ධම සම්පත් තියෙනවා. ඒ නිසා මං සිවුරු හැරලා ගිහිල්ලා පංචකාම සම්පත් අනුභව කරමින් පින්දහම්ද කරමින් වාසය කරනවා කියලා කල්පනා කළා. මේ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ ගිජ්ජකූට පර්වතයේ. උන්වහන්සේ මේ සෝන තෙරුන්ගේ කල්පනාව දක්ක බුදු නුවණේ බුදුරජාණන් වහන්සේ දවල්ට තුන් මරකුත් රාත්‍රියට තුන් මරකුත් දවසකට 6 වරක් තම ශ්‍රාවකයන් පිළිබඳව සොයා බලනවා ඉතින් මේ සීතවනේ මේ විදිහට ඉන්න බව බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබුණා. අටුවාවේ කියන හැටියට මේ සීතවනේ ඊටා වටිනා තැනක්. අමුසෝනකින් යුක්ත වූ තැනක් 500කටත් වැඩි සක්මන් මළුව ආදී තිබුණවා සඳහන් වෙනවා. ඒ බුද්ධ කාලේ විශාල භික්ෂු පිරිසක් මේ සීතවනයේදී තමයි රහත් වෙලා තිබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සෝන තරිණ ළඟට වැටියා. සෝනේ ඔබට මහානකම අතහැරලා ගිහි ජීවිතයට ගිහිල්ලා සින්දහම් කරමින් ඉන්න ඕන කියලා හිතුණා නේද? එහෙමයි ස්වාමී. ඊළඟට අහන බුදුරජාණන් වහන්සේ සෝනය ඔබ ගිහි කාලේ මේ වීණා වාදනයේට හරි දක්ෂ නේද? එහෙමයි ස්වාමී. ඔබේ වීණාවේ තත් සිවුර හැටියට තදම කළොත් මීරු හඬ නැගෙනවද? නැහැ ස්වාමීන් එහෙමනම් ඒ තත් ඊටාම බුරුල් කළොත් ඒත් ඔබට උමනා කරන මීරු හඬ ඇසෙනවද? නැහැ ස්වාමීන් එහෙමනම් ඒ වේනාවේ තත් වැඩි තද කරන්නේත් නැතුව වැඩි බුරුල් කරන්නේත් නැතුව සමතාවයේ පිහිටවුවොත් මිහිරි හඬ නැගෙනව නේද? එහෙමයි ස්වාමීන් ඒ වගේ ශ්‍රෝණය සීමාව ඉක්මෝලා වීරිය කිරීමෙන් උද්ධච්චය පිණිස හේතු වෙනවා. මේක භාවනා කරන අයටත් ඉතාම ප්‍රයෝජනයි. ඕනෑවට වැඩිය සීමාව ඉක්මවලා වීරිය කරන්න ගියහම වෙන්නේ මොකද? උද්ධච්චයෙන් හිත විසිරෙන්න පටන් ගන්නවා. ඊළඟට වීරිය අඩුම කළාම උදාසීන බවට, නිජබර බවට, අලස ගතියටපත් වෙනවා. ඒ නිසා සෝනය වීරිය සමතාවේ අදිෂ්ඨාන කරන්න. ඉන්ද්‍රිය සමතාවේ අදිෂ්ඨාන කරන්න. එහි නිමිත ගන්න කියලා හිටන් බුදුරජාණන් වහන්සේ මේ සෝනහාමුදුරවන්ට අවවාද කළා. ඉතින් සෝනහාඳුරෝ බුදුරජාණන් වහන්සේ ආවාද කළ මේවා මුදුනෙන් පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියට පස්සේ ඉන්ද්‍රිය සමතාවේ අදිෂ්ඨාන කළා. ඉන්ද්‍රිය සමතාවේ අවබෝධ කළා. ඉන්ද්‍රිය සමතාවය කියන්නේ මේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේ සති කියන ඉන්ද්‍රිය පැත්තකට කරනවා මොකද සති කියන එක හැම තැනටම ප්‍රයෝජනයි. ඊළඟට ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමතලයක තියන්නට. වීරිය සමාධිය සමතලයක පිහිටුවා ගන්නට ඕන. ශ්‍රද්ධාව වැඩි වුණාම මොකද වෙන්නේ? ඒ පැහැදීම ඥාන සම්ප්‍රයුක්ත පැහැදීමක් වෙන්නේ නැහැ. ප්‍රඥා වැඩි වුණාම මොකද වෙන්නේ? කපටි කෛරාග ටික පැත්තට බර වෙනවා. ඒ නිසා ශ්‍රද්ධා ප්‍රඥා දෙක සමතලයක පිහිටුවා ගන්නට ඊළඟට සමාධි වීර්ය දෙකත් සමතලයේ පිහිටුවා ගන්නට ඕන. සමාධිය වැඩි වුණාම උදාසීන පැත්තට යනවා. වීරිය වැඩි වුණාම උද්දච්ච පැත්තට යනවා. ඒ නිසා සමාධි වීරිය දෙකත් සමතලයක පිහිටවා ගන්නට ඕන. ඒකයි මේ ඉන්ද්‍රිය සමතාවයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා අවවාදයට අනුව පිළිපදලා මේ සෝනහාමුදුරුව වැඩි දවසක් යන්න කියන උන්වහන්සේගේ పూర్ව පුණ්‍ය මහිමයත් නිසා උතුම් වූ රහත් භාවයට පත් වුණා. දැන් රහත් වෙලා. උන්වහන්සේ කල්පනා කළා දැන් මම මගේ මහානකමේ කෘත්‍ය අවසන් කරගත්තා. ඉතින් මම දැන් මේ මගේ රහත් බව එහෙම නැත්නම් මම රහත් වන බව බුදුරජාණන් වහන්සේට ගිහින් කියාපාන්නට. කොහොම කල්පනා කරලා හිතන් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා හිටන් බුදුරජාණන් වහන්සේට මේ විදියට ප්‍රකාශ කරනවා. අන්නේ ප්‍රකාශයේ තමයි මාත්‍රකා වශයෙන් තබාගත්තේ. දැන් මේ සෝනහාමඳුරන්ට උවමනා කරන්නේ තමන් වහන්සේ රහත් බව, රහත් තුන බව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්න. නමුත් උන්වහන්සේ ඍජුව කෙලින්ම මේ ප්‍රකාශය කළේ නැහැ. වෙනත් කෙනෙක් උපමාවට ගනිමින් වගේ තමයි මේ දේශනාව මේ ප්‍රකාශනය කළේ. ඒ ගැන තමයි මුලින්ම මාත්‍රකාව තබාගත්තේ. කොහොමද යෝසෝ බන්තේ අරහං පීනාසව වුසිතවා කතකරණීයෝ හෝහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජන සම්මදඤ්ඤා විමුක්ත මේ පද පෙළියෙන්ම රහතුන් වහන්සේ කියන්නේ කවුද කියලා රහතුන් වහන්සේගේ ගුණ තමයි ප්‍රකාශ වෙන්නේ. දැන් මේ සෝනහාඳුරෝ තමන් වහන්සේ ගැන නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ යෝසෝ බන්තේ අරහං. ස්වාමීනි යම් කෙනෙක් රහත් වුණා. අරහං කියනකොට දැන් බුදුරජාණන් වහන්සේටත් අරහං කියනවා. කෙලසුන් කෙරෙන් දුරු බැවින් සියලු කෙලෙස් සතුරන් නැසූ බැවින් සංසාර චක්‍රයේ අරසිඳලෝ බැවින් රහසින්වත් පවුන කළ බැවින් තුන්ලෝ වැසියන්ගේ සීල පොද පූජාවන්ට සුදුසු බැවින් කියලා මෙහෙම තෝරනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව යෙදලා තියෙන මේ අරහං කියන පදය. මේ රහතන් වහන්සේ කියන කොටත් ඒ පද හුඟාත් මේකට ඇතුළත් වෙනවා. උන්වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වෙලා ඒ වගේම කෙලෙස් නැමැති සතරන් නසා දමන සංසාර චක්‍රයේ අරසින්දලෝ බැවින් කියන්නේ සංසාර චක්‍රමේක රෝධයක් නම් දැන් අපි දැකලා තියෙන ඔය කරත්තවල රෝධ අන්නේ විදි රෝධය. අරසින්දලෝ බැවින් කියන්නේ අර කියලා කියන්නේ කරත්ත රෝධය කියන මේ ගරාදිවලට. ඒ ගරාදි සම්බන්ධ වෙලා තියෙන මැද කොටසක් ඒකට කියනවා බොස් ගෙඩිය කියලා. මේ ගරාජ ටික සේරම කඩා දැම්මහම ඒ රෝදේට යන්න ගමන් කරන්න හැටියක් නැහැ. අනේකයි මේ සංසාර චක්‍රයේ අරසින්දලෝ බැවින් කියලා කියන්නේ. රහසින්වත් පවුන කළ බැවින්. ඉතින් මේ ටික ඔක්කොම මේ රහතන් වහන්සේලාට සියදෙනවා. අන්තිම එක තමයි අග්‍ර දක්ෂිනාර්ය භාවය කියලා බුදුරජාණන් වහන්සේට තියෙනවා. දෙවියන් සහිත ලෝකයාගේ පුද පූජා පිළිගැනීමට අග්‍ර වූ දක්ෂිනාර්ය උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. රාතන් වහන්සේටත් තියෙනවා ඒක. නමුත් බුදුරජාණන් වහන්සේගේ දක්ෂිනාර්ය ගුණයයි රහතන් වහන්සේගේ දක්ෂිනාර්ය ගුණයයි අහසට පොළොව වෙනස්. රාතන් වහන්සේලා ගැන කියනකොට පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා සඳහන් වෙනවා. දෙවියන් සහිත ලෝකයාගේ පින්කෙත කියලා. ඒ පස්වෙනි අර්ථයේ පමණයි වෙනස් වෙන්නේ අනෙක් අර්ථ හතරම රහතන් වහන්සේලාටත් යෙදෙනවා. පස්වෙනි අර්ථයේද පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියන අර්ථය තමයි යෙදෙන්නේ. මේ සෝනහාඳුරෝ අදාරන්නේ ස්වාමීන් යම් රහත් කෙනෙක් ඉන්නවා නම් මේ කේනාසවෝ ආශ්‍රවයන් සේරම ප්‍රහීන කළා. ආශ්‍රව කියන කාම භව දිට්ඨි අවිජ්ජා කියලා හතරක් තියෙනම මේම දල වශයෙන් ගත්තාම අපිට හිතා ගන්න පුළුවන් සමස්තයක් වශයෙන් කෙලෙස් කියලා. ආශ්‍රව එහෙම නැත්නම් කෙලෙස්. කේ නාශවෝ කියන්නේ සේරම කෙලෙස් උන්වහන්සේලා ප්‍රහාණය කරලා දානවා. උසිතවා මුසිතමා කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ ආර්ය මාර්ගයේ හැසිරෙන එකට කියනවා බ්‍රහ්මචර්ය වාසය කියලා. බඹසර වැසීම. ඒ බඹසර වැසීම අවසන් කළා. ආයුන්හන්සේට සීල සමාධි ප්‍රඥා එමනම් ආර්ය මාර්ගයේ පිළිපදින්න අවශ්‍ය නැහැ. ඒක අවසන් කළා. කතකරණීයෝ කල යුතු දේල ඔක්කොම කළා අවසానයි මොනවද කල යුතු දේවල් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කල යුතු දේවල් දුක්ඛ සත්‍ය පරිඥාභි සමයේ වශයෙන් සමුදය සත්‍ය පහානාභි සමයේ වශයෙන් නිරෝධ සත්‍ය සත්‍ය කිරියාභි සමයේ වශයෙන් මාර්ග සත්‍ය භාවනාභි සමයේ වශයෙන් මේ විදිහට කල යුතු කෘත්‍ය ඔක්කොම අවසන් කළා ආයි කොච්චර භාවනා කළත් උන්වහන්සේලාට අවබෝධ කරන්න දෙයක් නැහැ. අවබෝධ කළා අවසන් කළා තියෙනවා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. කතකරණී. ඕහිත බහාරෝ බර බහා තබන ලද භාර කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට භාරාහවේ පංචස්කන්ධා පංචස්කන්ධයේ මහා බරක් භාර හාරෝච පුද්ගල මේ පුජ්‍යලයා සම්මුති වශයෙන්ගෙන පුජ්‍යලයා තමයි බර කර තියාගෙන යන්නේ. භාරාදානං දුකං ලෝකේ. මේ බර ගැනීම යම් තැනක ඉපදීම මේ ලෝකේ මහා දුකක්. බාර නික්ෂේපණං සුඛං බර බහා තැබීම සුවයක්. ඕහිත බහාරෝ කියන්නේ බර බහා තැබුවා කියන තේරුමයි. අනුපත්ත සදත්තෝ ස්වార్థය සම්පූර්ණ කරගෙන සදත්ත කියන්නේ රහත් බවට සදත්තේ ඝටත කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනම රහත් බවට තමයි සදත්ත කියන්නේ අනුපත්ත සදත්තෝ ස්වార్థයට සම්පූර්ණයෙන් පැමිණිලා එහෙම නැත්නම් රහත් බවටපත් වෙලා පරිප්පේන භව සංයෝජන මේ භවයේ බඳ තබලා තබන තබන සියලු සංයෝජන සේරම ඡේ කළා තියෙනවා. දැන් සංයෝජනයේ වශයෙන් බැලුවොත් සක්කා දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ වගේම කාමරාග ව්‍යාපාද රූප රාග, අරූප රාග, මානෝද්ධච්ච, අවිජ්ජා කියලා 10ක් තියෙනවා. පරිච්ඡේන භව සංයෝජන මේ සේරම සසර බැඳුම් සංයෝජන ඡය කළා දාලා තියෙනවා ඒ රහතුන් වහන්සේ. සම්මදඤ්ඤා විමුක්තෝ මනාකොට නුවණින් දැනගෙන කෙලසුන්ගෙන් මිදුණා. අර කලින් සඳහන් කළ හැටියට චතුරාර්ය සත්‍ය ආදී වශයෙන් මනාකොට නුවණින් අවබෝධ කරගෙන සම්පූර්ණයෙන් කෙලසුන්ගෙන් සසර දුකෙන් මිදුණා. මේ පද පෙළියෙන්ම රහතුන් වහන්සේගේ ස්වභාවය තමයි පෙන්වන්න කරන්නේ. මේ සෝනහාඳුරු තමන් ගැන නෙමෙයි මේ වදාරන්නේ. යෝසෝබන්තේ අරහං ස්වාමීනි යම් කෙනෙක් රහත් වුණා නම් මේ රහත් වූ තනත්තාට මෙන්න මේ කාරණා ටික තියෙනවා. සොච්ඡඨානානේ අදිමුත්තෝ හෝති. ඒ තනත්තා කාරණා හයක් අදිමුත්ත කියන්නේ මේ අවබෝධ කරගත්තා කියන එකයි. ඡඨානානේ අදිමුත්තෝ හෝති. කාරණා හයක් අවබෝධ කරගත්තා කියනවා. නෙක්ඛම්මාදිමුත්තෝ හෝති. නෛෂ්ක්‍රම්‍ය අවබෝධ කරගන්න. එතන නෙක්ඛම්ම කියන්නේ රහත් බවට. නිවන රහත් බව කියන එකයි අදහස. පවිවේකාදි මුත්තෝ හෝති. එතන පවිවේක කියන්නේ නිවන රහත් බව කියන තේරුමයි. අභ්‍යාපජ්ජාදි මුත්තෝ හෝති. ඒ අභ්‍යාපජ්ජාදි මුත්තෝ හෝති කියලා කියන්නේ නිවන රහත් බව කියන තේරුමයි. සන්නක්ඛයාදි මුත්තෝ හෝති. තණ්හක්ඛයාදි මුත්තෝ කියලා කියන්නේ නිවන රහත් බව අවබෝධ කරගත්තා. උපාදානක්ඛයාදි මුත්තෝ හෝති. එයින් අදහස් කරන්නේ පංච උපාදානස්කන්ධයේ ශේකරණ රහත් බව නිවන අවබෝධ කරගත්තා කියන තේරුම. අසම්මෝහාදි මුත්තෝ හෝති. එතන අසම්මෝහ කියන්නේ නිර්වාණය. රහත් බව නිර්වාණය අවබෝධ කරගත්තා කියලා තේරෙනවා. මෙතන පද හයක් තේරෙනවා. චඨානානේ අදමුත්තෝ හෝති කියන්නේ කාරණායක් සයාකාරයකින් අවබෝධ කළා වෙනවා. කවුද? අර මුලින් සඳහන් කළ අරහං කේනාතෝ කියන මේ ගුණවලින් යුක්ත තැනත්තා. මේ ටික අවබෝධ කළා වෙනවා. මේ තමන් ගැන නෙමෙයි කියන්නේ. තමන් වහන්සේගේ රහත් භාව ප්‍රකාශ කරන්න තමයි උන්වහන්සේ බැදී. නමුත් මේ තමන් වහන්සේ ගැන ඍජුව ප්‍රකාශයක් කරන්න. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ ස්වාමීනි යම් රහත් කෙනෙක් වුණා නම් යම් කෙනෙක් රහත් වුණා නම් මේ මෙන්න මේ කියාපු කීනාවසෝ වසිත්වා ආදී මේ ගුණ වලින් යුක්ත වෙනවා. යම් කෙනෙක් රහත් වුණා. ඊළඟට චඨානානේ අජමුත්තෝ හෝති කියන මෙන්න මේ කාරණා හයක් හයක් අවබෝධ කරගත්තා කියලා. මෙන්න මේ විදිහට මේ Taman ගැන ඍජුව කියන්නේ නැතුව මේ බුද්ධ ශාසනයේ යම් කෙනෙක් රහත් වුණා නම් ඒ තනත්තා මෙන්න මේ විදිය ගුණවලින් යුක්තයි කියලා වෙනත් කෙනෙක් පිළිබඳව තමයි මේ ඉදිරියට දක්වන්නේ. තමන් පිළිබඳව කෙලින්ම ඉඳුරාම කියනවා නේද? අන්න ඒක තමයි මේ කියන ලද මේ මාත්‍රකාවේ සාමාන්‍ය අර්ථය මේ පදපේලි ඊ타ත්ම අරතවත් බණ රාශියක් තියෙන පදපේලියක් නමුත් එච්චර දිරට විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊටාම සැකෙමින් මේ වචනාර්ථය වගේ තමයි මේ මාතුරකා පිළිබඳව ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඊළඟට මේ සෝනතෙරන් මහන්සේ බුදුරජාණන් වහන්සේට තවත් කාරණා කීපයක් දේශනා කර වදාරනවා. ඒ කොහොමද සියාකෝපන බන්තේ දේකච්ඡස්ස ආයස්මතෝ ඒවමත් ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ අතම් ආයස්මත් කෙනෙකුට කියන්නේ තමහර භික්ෂුවකට මේ විදිය කල්පනාවක් ඇති වෙන්නට පුළුවන්. මේ කියන්නේ මේ තමන් වහන්සේ පිළිබඳව. දැන් මම මේ විදිහේ ප්‍රකාශයක් කරනකොට වෙනත් භික්ෂූන් වහන්සේ නමකට මෙන්න මේ වගේ අදහසක් ඇති වෙන්න පුළුවන්. කේවලං සද්ධාමත්තකං නූන අයමායස්මා නිස්සාය නෙක්ඛම්මාදි මුත්තෝ. හොදෙක් මේ ආයස්මතුන් වහන්සේ ශ්‍රද්ධා මාර්ගයක් ඇසුරු කොටගෙන රහත් බවටපත් වෙලා නිවන් අවබෝධ කරගෙන. නෙක්ඛම්මාදි මුත්තෝ කියන්නේ නෙක්ඛම්ම කියන්නේ නිවන, ආදි මුත්තෝ කියන්නේ අවබෝධ කළා කියන එකයි. රහත් බවටපත් වුණා නිවන අවබෝධ කළා. සෝවාන් සකරදාගාමි අනාගාමි කියන ඒව නෙමෙයි මෙහි අදහස් කරන්නේ. නෙක්ඛම්ම යන්නෙන් රහත් බවක් නිවනත් අදහස් කරනවා. එතකොට මේ සෝන තෙරුන් වහන්සේ වදාරනවා ස්වාමීනි ඇතම් මායමත් කෙනෙකුට මම මේ විදියට ප්‍රකාශ කරා. අපි ඒක තෝරාගත්තා. මම මේ වගේ ප්‍රකාශයක් කළාම මෙහෙම කල්පනාවක් ඇති වෙන්න පුළුවන්. හොදෙක් මේ ආයස්මතුන් වහන්සේ මේ ශ්‍රද්ධා මාත්‍රයෙන් තමයි මේ රහත් වෙලාය නිවන් අවබෝධ කරලයි කියලා කියන්නේ. නකෝ වනේතං බන්තේ එවං දට්ඨබ්බං ස්වාමීනි කාරණය එසේ නොදකිය යුතුය. කේනාසවෝ බන්තේ බික්ඛු ස්වාමීන් සියලුම ආශ්‍රවයන් සේකලා වූ භික්ෂුව රහතුන් වහන්සේ. උසිතවා ඒ උසිතවා කියන්නේ බ්‍රහ්මචර්යාව, සීල සමාධි ප්‍රඥා, එහෙම නැත්නම් ආර්ය මාර්ගය කියන මේ බ්‍රහ්මචර්යාව පුරලා අවසන් කළා කියන එකයි උසිතවා කියලා. එතකොට සේරම කාම භව දිට්ඨිය විඥා කියන ආශ්‍රව එහෙම නැත්නම් සමස්තස් වශයෙන් ගත්තාම සියලුම කෙලෙස් ප්‍රහාණය කරලා බ්‍රහ්මචර්යාව පුරණත් ඒකත් අවසන් කරනවා. ඒ කරපු රහතන් වහන්සේ ගැන මේ වදාරන්නේ. කත කරණීයෝ කතකරණීය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අර කලින් කියා දුන්නු හැටියට පරිඤ්ඤාපහන සත්‍යකිරියා භාවනා කියන මේ සතරාකාරයකින් ඒ කල යුතු දේවල් ඔක්කොම අවසන් කරනවා. කතකරණීයෝ කි කරණීයෝ කියලා කියන්නේ ඒකයි. කරණීයං අත්තනෝ අසමනුපස්සන්තෝ කතස්සච පතිතයං දම් තමන්ට කල යුතු දෙයක් නැහැ කියලා දකින්නට ලැබෙනවා කරණීයං තවත් තමන් කල යුතු දෙයක් අසමනුපස්සන්තෝ දකින්න ලැබෙන්නේ නැහැ කතස්සච පතිචයං තමන් අවබෝධ කරගත් දේවල් වත් ඒවා නැවත පිරිහීමකට යන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ ਸਰව ප්‍රකාරයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නවා. එහෙම අවබෝධ කරලා අවසන් වෙනවා මේ බුද්ධ ශාසනයේ තියෙන අවසානයක්. අවසානයක් තියෙනවා. දැන් සෝවාන් වුණාට අවසානයක් නැහැ. තව ඉදිරියට වැඩ තියෙනවා. සකෘදාගාමි ගුණත් අවසානයක් නැහැ. අනාගාමි වුණත් අවසානයක් නැහැ. තවත් ඉදිරියට වැඩ ටිකක් ඉතිරි වෙලා තියෙනවා. රහත් වුණාම සේරම කටයුතු අවසానයි. කත කරණියෝ කියන්නේ ඒකයි. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව කල යුතු හැම දෙයක්ම කළා අවසానයි. කරණීයං අත්තනෝ අසමන පස්සන්තෝ තමන්ට නැවත කල යුතු දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. කතස්සච පතිතයන්. තමන් කරගත්තු දේවල් පිළිබඳ. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. ඒක අවසාන නවතත්වයක පිරිහීමක් ආපස්සට යාමක් නැහැ. පිරිහී යාමක් නැහැ. මෙන්න මේ විදිය දකිනවා. දැන් රහතන් වහන්සේ වුණාම රහත් වුණාම මේ කියන ලද කාරණා ඔක්කොම අවසන් කරලා තියෙනවා. දැන් රහතන් වහන්සේලාට භාවනා කරන්න දෙයක් නැහැ. උන්වහන්සේලා කතරම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව භාවනා කළත් දියුණුවක් නැහැ. ඒ මොකද ආයි දිනු කරන්න දෙයක් නැහැ කරලා අවසాన. අනෙක් හැම දෙයක් පිළිබඳව එහෙමයි. සමාධි දර්ශනා භාවනා කරනෝනත් මේ ශාසනය උසස් සීල සමාධි ප්‍රඥා කියන ගුණ උන්වහන්සේලා කොයිතරම් කළත් 아무තු වැඩිවීමක් නැහැ. කොහොමවත් වැඩිවීමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ කරටි කඩා දැමූ තල් ගහක් වාගේ කියලානේ. ඒ තාල වර්ගයේ ගහක් තල් ගස කියන්නේ. ඒ තල් ගසේ කරටිය කඩා දැම්මහම ආයෙක හැදෙන්නේ නැහැ. දැන් පොල් ගහක වුණත් කරටිය කඩා දැම්මහම ආයෙ හැදෙන්නේ නැහැ. තාල වර්ගයේ ගස්වල. දැන් මේ කළ යුතු දේවල් ඔක්කොම අවසන් කළා. කරණීයන් අත්තනෝ අසමන පස්සන්තම දැන් තවත් කල යුතු දෙයක් නැහැ කියලා Tamanට දකින්නට ලැබෙනවා තේරුම් ගන්නවා. හතස්සච පතිතයන් කරන ලද දේවල් පිළිබඳවත් නැවත ආපසු වීමක් පිරිහීමක් කියන එකක් නැහැ කියලා Tamanට දකින්නට ලැබෙනවා. මෙන්න මේ කරුණ ටික නිසා හයා රාගස්ස වීතරාගත්තා නෙක්ඛම්මාදි මුත්තෝ රාගය ශය කිරීමෙන් බීතරාග බැවින් නෙක්ඛම්මාදිමුත්ත වෙනවා එහෙම නැත්නම් රහත් බවටපත් වුණා නිවන් අවබෝධ කළා වෙනවා. කය දෝසස්ස වීත දෝසස්සා නෙක්ඛම්මාදිමුත්තෝ හෝ. දේශේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ නිසා නෙක්ඛම්මාදි මුත්ත වෙනමාය කියන්නේ රහත් බවටපත් වුණා නිවන් ආબોධ කළා වෙනවා. khaya mohassa bīta mohattā නෙක්ඛම්මාදි මුත්තෝ හෝති. මෝහය ශේකල බැනමින් ගීත මෝහ බවටපත් වුනහම නෙක්ඛම්මාදි මුත්තෝ කියන නිවන අවබෝධ කළ රහත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මෙතනදී වදාරන්නේත් සමන්නහන්සේ පිළිබඳව ඍජුව ප්‍රකාශ කිරීමක් නෙමේ අර කලින් ඡේදයෙන් විස්තර කළ හැටියට යම් කෙනෙක් ප්‍රකාශයක් කළාම මේ අසන්නාට තේරුම් යනවා මේ තනත්තා රහත් වෙච්ච කෙනෙක් කියලා. එහෙම වුණත් ඇතම් කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ වික්ෂුන් වහන්සේ නමකට මෙහෙම අදහසක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ ආයස්මතුන් වහන්සේ නෙක්ඛම්මාදි මුත්ත කියන්නේ මේ නිවනට පැමුණුණා රහත් බවට පත් වුණා කියලා කියන්නේ කේවලං සද්ධා මත්තකම් හොදෙක් ශ්‍රද්ධා මාත්‍රය මේ ශ්‍රද්ධා මාත්‍රකම් කියලා කියන්නේ ඒක තේරලා තියෙන අටුවාවේ කේවලං ශ්‍රද්ධා මාත්‍රකන්ති පටිවේද රහිතං කේවලං පටිවේද පඤ්ඤාය අමිස්සකං ශ්‍රද්ධා මාත්‍රකං මේ කේවලං ශ්‍රද්ධා මාත්‍රකම් කියන පද වලින් අදහස් කරන්නේ පටිවේද රහිතං දැන් මෙයාගේ අවබෝධයක් නැහැ මේ කියන තැනත්තාගේ. ප්‍රතිවේදයක් අවබෝධයක් නැහැ. පටිවේද පඤ්ඤාය අමිශ්‍රකම්. එයාට ප්‍රතිවේද ඥානයකුත් නැහැ. ඒකෙත් ඒනොත් අමිශ්‍රයි. අන්න ඒක තමයි සද්ධාමත්තකම් කියන්නේ. මේන් අපි අදහස් කරන්නේ මොකද්ද? මේ සෝනතරුන් වහන්සේ මුලින්ම වදාලා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි යම් කෙනෙක් රහත් වෙලා නම් අර කීනාසවාදී මේ විදිය ගුණවලින් යුක්ත නම් ඒතනත්තා චඨානානි අදිමුත්තෝ හෝති කාරණා හයක් අවබෝධ කළා වෙනවා මේ අනුංගන කියන්නේ යම් කෙනෙක් මෙහෙම වුණා නමුත් බුදුරජාණන් වහන්සේ නිස්සද්දයෙන්ම බුදුරජාණන් වහන්සේ දන්නා මේ සෝනතරුන් වහන්සේ තමන්ගේ රහත් බව ප්‍රකාශ කරන බව. නමුත් බුදුරජාණන් වහන්සේ බොහෝම මේ නිස්සද්දයෙන්ම මේ උන්වහන්සේගේ ප්‍රකාශය අහගෙන. ඉතින් දේනෝ දේශනා කරනවා මම මෙහෙම ප්‍රකාශ කළාම දැන් එතකොට උන්වහන්සේ රහත් බව ඉහත කියන ලද ඡේදයෙන් ප්‍රකාශ වෙනවා. මෙහෙම ප්‍රකාශ කළා මේ බුද්ධ ශාසනයේ යම් භික්ෂුවකට මෙහෙම අදහසක් ඇති වෙන්න පුළුවන් මේ ආයුෂ්මතුන් මහන්සේ මේ ශ්‍රද්ධා මාත්‍රයෙන් තමයි මේ රහත් වෙනාය නිවනට පැමිණිලාය කියලා කියන්නේ. එතකොට ශ්‍රද්ධා මාත්‍රය කියලා කියන්නේ මොකද්ද කියලා අටුවාවේ තේරුණා පටිවේද රහිතං ප්‍රතිවේදයක් නෑ මෙතන කියන්නේ තමන් රහත් වෙලා කියලා තමන් හිතනවා. පටිවේද පඤ්ඤාය අමිස්සකම්. ප්‍රතිවේද ප්‍රඥාවක් නෑ මෙතන තමන් එහෙම හිතනවා. මේකට හොඳ ප්‍රවෘත්තියක් තියෙනවා එක ඈත අතීතේ මේ භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේ නමක් කළ ප්‍රකාශයක් පිළිබඳව ඒක දීර්ඝ වශයෙන් විස්තර කරන්නට බෑ මධ්‍යම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ පළවෙනි දශකයේ හතරවෙනි සූත්‍රයේ අටුවා ඒක විස්තර වෙනම එක් භික්ෂුවක් මේ ලෝකෝත්තර ධර්මයන්ගෙන් යුක්තයි කියන හැමදෙනාම මේ ගරුබුහුමන් කරනවා ගෞරව දක්වනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ ළඟට එනවා ආගන්තුක භික්ෂූන් පිරිසක්. ඇවිල්ලා හිටන් අන්හාම අහනවා මොකද ඔබ වහන්සේලා මෙහාට ආවේ? ස්වාමීනි කල යුතු කර්මස්ථානයක් ඉගෙන ගැනීමටයි අහ ගැනීමටයි ආවේ. එහෙනම් හිඳ ගනිව්. ෂණයකින් රහත් භාවයට පැමිණීමට සමර්ථ වූ කර්මස්ථානයක් මම දැන් කියාගෙන. මේම ප්‍රකාශ කරනවා. ඉතින් මේ යම් භික්ෂුවක් මේ තමන් වසන තැනට පිවිස මේ අටුවහය විස්තර කරන මූල කර්මස්ථානය කියන තමන් කරගෙන යන කර්මස්ථානයේ වඩන. මේම කරගෙන යනකොට ඔහෙට ඇති වෙනව ආලෝකයක්. ඕභාස කියන්නේ ආලෝකයක් පහළ වෙනවා. මේක තමයි මේ ප්‍රථම මාර්ගය මේ සෝවාන් වීම. අන්න එහෙම අන්න ඒක තමයි ශ්‍රද්ධා මාත්‍රේ කියන්නේ. ඔහො හිතනවා දැන් ඔන්න සෝවාන්. ඊළඟට දෙවෙනි ආලෝකයේ දෙවෙනි ඕභාසය තව එකක් පහළ වෙනවා. දැන් ඔහු විශ්වාස කරනවා දැන් මම සකෘදාගාමි කියලා. ඊළඟට තුන්වෙනිවත් පහළ වෙන ආලෝකයක් ඕභාසයක්. දැන් ඔහු කල්පනා කරනවා මම අනාගාමි කියලා. ඊළඟට හතරවෙනුව පහළ වෙනවා අර විදිහ ආලෝකයක්. පහළ වුණාම ඔහු කල්පනා කරනවා මම දැන් රහත් වෙලා. මෙන්න මේ වගේ එකක් තමයි අර සද්ධා මාත්‍රය කියලා අටුවාවේ විස්තර කළේ. ඕන කෙනෙකුට බලා ගන්නට පුළුවන් මජ්ක්‍ධිම නිකාය තුන්වෙනි කාණ්ඩේ පළවෙනි දශයෙහි හතරවෙනි සූත්‍ර අටුවාවෙහි මේ විස්තරය තියෙනවා. ඉතින් මේ අහන අය මේ තෙමේ ඒකාන්තයෙන්ම රහත් වෙලාය කියලා නිස්සාවට යනවා. ඒ භික්ෂුව පසු කාලයක කාලක්‍රියා කරනවා. මුළු ගොදුරගමේ සේරම ඇවිත් ඉතින් ස්වාමීනි තෙරුන් වහන්සේ වැඩ ඉන්න කාලේ රහත් බව පිළිබඳ මොනවත් ප්‍රශ්නයක් වහන්සලා ඇහුවද? ඔව් අපි ඇහුවා. උපාසකවරණ තෙරුන් වහන්සේ මුලදිම අපට රහත් රහත් වූ බව ප්‍රකාශ කළා. කොහොම කියනවා පොඩි හාමුදුරුවෝ. මිනිස් විතින් මල් කෝටාගාරයක් හදලා පරම පවිත්‍ර අදහසෙන් බොහෝම ගෞරව භක්තියෙන් සේරම ඔක්කොම කළා හිටන් උන්වහන්සේගේ ආදාහණය කරනවා මේ පිරිනිවන් පාලකය. ඊළඟට භස්මාවශේෂ අවගෙන අරගෙන විහාරයවට ස්මාරකයකුත් හදනවා. මේ අපවත් වන තෙරුන් වහන්සේ පිළිබඳව හොඳට දන්න ආශ්‍රය කරපු තෙරුන් වහන්සේලා පිරිසක් මේ විහාරයට පැමිණෙනවා. මොනවටද අර අපවත් වන තෙරුන් වහන්සේ දැක ගන්නට. නේවාසක භික්ෂුන්ගෙන් අහන අර ලොකුහාඳුර කොහෙද? ස්වාමීනි ලොකුහාඳුරන් වහන්සේ පිරිනිවන් පෑවා. අවත්නීය තෙරුන් වහන්සේ මාර්ග පරාබෝධ කිරීමෙන් දුෂ්කර කාර්යයක් කරලා තියෙනවා. මේ ආගන්තුක තෙරුන් වහන්සේලා කියනවා. අවත්නි රහත් වේදයි රහත් වුණාද කියලා ඇහුවද? ස්වාමීනි භික්ෂූන්ට කර්මස්ථාන දෙන විට මෙන්න මේ විදිහට ප්‍රකාශ කළා. මේ ක්ෂණයකින් රහත් භාවයට පත් කරවන කර්මස්ථානයක් මම කියන්නම් කියලා මේ විදිහේ කර්මස්ථාන දුන්නා. ඊළඟට මේ අර ආගන්තුක තෙරුන් වහන්සේලා මේ අපවත් වූ හාමුදුරුවෝ ගැන හොඳට දන්න කියන කෙනෙක්. ඉතින් කියනවා මේ නේවාසික අනික් හාමුදුරුවන්ට කියනවා ඇවැත්නි ඒක රහත් බව නෙමෙයි. මේ විදර්ශනාව විපක්කලේශයක්. ඔබ වහන්සේලා දැන හිටියේ නැද්ද? ඇවැත්නි තෙරුන් වහන්සේ ප්‍රතග්ජනව අපවත් වෙනවා. තෙරෙනුවන් පෑවේ නැහැ. උන්වහන්සේ අර සෝවාන් වෙනාය, සකටදාගාම වෙනාය, අනාගාම වෙනාය, රහත් වෙනාය කියලා හිතා හිතේ මේ විදර්ශනා උපක්කලේ. මේ අපවත් වූ තෙරුන් වහන්සේ පිළිබඳව හොඳටම දන්න ආගන්තුක තෙරුන් වහන්සලා මේ විදිහේ ප්‍රකාරය. ඉතින් අතවැසේ භික්ෂූන් නැගිටලා කෝලහල කරන්න පටන් ගන්නවා. ඇයි ඔබ වහන්සේලා කොහොමද හොවදන්නේ මේ ගොදුරුගමේ සේරම මේ වදන්නවා? එනකොට දැක්ක නැද්ද මේ ස්මාරකේ ආදී වශයෙන් ප්‍රකාශ කරනවා මේ විදිහට නොරහත්ට රහත්යයි කියන්නා වූ අනාහි භික්ෂූන් 100ක් හෝ දහසක් හෝ වේවා ඒ වගේම උපාසක උපාසිකාව දහස් ගණන් ලක්ෂ ගණන් වේවා මේ රහත් නවීන කෙනෙකුට රහත්ය කියලා ප්‍රකාශ කරනවා. ඒ ලබ්ධිය අත නොහරෙද්ද ඒ ආයත සගමොක්කාවරණය වෙනවා. සගමොක්කාවරණය වෙනවා කියලා කියන එකේ තේරුම කියන්නේ ස්වර්ග මොක්ෂ ආවරණය වෙනවා කියන්නේ එතකොට ලැබෙන්නේ මොකද්ද? සතර අපාය දුක කියන එක තමයි. ඒකයි මේකේ තේරුම. ඒක ටීකාය විස්තර කරනවා කණේනේව අරහත්තම් පාපිනතුම් සමත්ත කම්මට්ඨානගතං ආදික්කිස්සාමේතෙහි එමිනා තත්ත කෝහඤ්ඤම්පි දිස්සති. ිතරේසුපන වත්තබ්බමේ වනත්ති. මම ඔබ වහන්සේලාට මේ ෂණයකින් රහත් වෙන කර්මස්ථානයක් කියා දෙන්නෙමි කියලා මේ කියන මේ කතාව මේක ඔක්කොම කුහක බව ඇතුළත් වෙලා තියෙනවා. ඒක පේන්න ලැබෙනවා. ඉතින් අනික් කාරණා ගැන කියන්නම අවශ්‍ය නැහැ කියලා ටීකාවේ කියනවා. එතකොට මෙන්න මේක තමයි මේ දේශනාවෙත් සද්ධාමත්තකම් කියලා වදාළේ. කේවලං සද්ධාමත්තකම් නෝන අයමාස්මා නිස්සායන කම්මාදි මුත් මේ විදිය සද්ධාමාර්ථේ මාත්‍රේ තමම්ම හිතලා අවබෝධයක් නැතුව මම සෝවාන් වෙලාවේ සමත් සතරදාගාම වෙලාවේ අනාගාමී වෙලාය රහත් වෙලාය කියලා මේ විදිහේ ප්‍රකාශ කරනවා කියලා කියන්න පුළුවන්. නමුත් ස්වාමීනි යම් කෙනෙක් එහෙම වුණා නම් කායාරාගස්ස විතරාගත්තා නෙක්ඛම්ම සාගේශය කළා. ද්වේෂය ශය කළා. මෝහය ශය කළා. ඒ නිසා නෙක්ඛම්මාදි මුත්තෝ කියලා කියන්න පුළුවන් ඒ විදිහේ කටයුතු කළ කෙනෙකුට. එතකොට මේ රාග දේශ මෝහ කියන මේ අකුසල මූලයන් තුලම ප්‍රහාණය කරලා නම් ඒතනත්තා කේවලං සද්ධාමත්තකම් වෙන්නේ නැහැ. තමන්ට හිතුණට ඇදහුවට නෙමෙයි සම්පූර්ණයෙන් රාග දේශ මෝහ ප්‍රහාණය කළා. අන්නේ නිසා නෙක්ඛම්මාදි මුත්තෝ වෙනවා කියලා තමයි මේ සෝනහාමුදුරුව බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරන්නේ. ඊළඟට තව කාරණයක් ප්‍රකාශ කරනවා සියාකෝපන බන්තේ දීකච්ඡස්ස ආයස්මතෝ ඒවමස්ස. ලාභ සක්කාර සිලෝකං නෝන අයමායස්මා නිකාමයේ මානෝ පවිවේකාදි මුත්තෝති. ස්වාමීනි මම මේ විදිහට ප්‍රකාශ කළාම මේ බුද්ධ ශාසනයේ තවත් කෙනෙකුට මේ විදිහ කල්පනාවක් ඇති වෙන්න පුළුවන්. කොහොමද මේ ආයසුතුන් වහන්සේ ලාභ සත්කාර සිලෝක පිළිබඳව ඒවක් පිළිබඳව ආශා කරමින් මේ විදිය ප්‍රකාශයක් කරනවා කියලා. ලාභ සක්කාර සිලෝකං නූන අයමාස්මා නිකාමයේ මානෝ. නිකාමයේ කියන්නේ ඒකට ආශා කරනවා කියනවා. ලාභ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන චීවර, පින්ඳපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ මේවා තමයි. ඊළඟට සත්කාර කියන්නේ ප්‍රණීත ප්‍රණීත සුන්දර සුන්දර හොඳ යහපත් දේවල් ඇහිල්ල කරන පූජාවකට කියනවා සත්කාර කියලා. ඒ වගේම තමන්ට ගෞරව කරනවා මල් ආදියෙන් පූජා කරනවා ශිලෝක කියන්නේ තමන්ගේ ගුණ වර්ණනා කරනවා. ඉතින් මේ සෝනතරුන් වහන්සේ වදාරනවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදී ස්වාමීනි අතම් කෙනෙකුට මම මෙහෙම ප්‍රකාශයක් කළාම මෙහෙම හිතෙන්න පුළුවන් මේ ආයුෂ්මාන් තුන් වහන්සේ ලාභ සත්කාර ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් තමයි මේ ප්‍රකාශය කරන්නේ. එතකොට සෝනහාඳුර ආය වදාරනවා ස්වාමීනි එහෙම දත යුතු නැහැ. මේ ස්වාමීනි කීනාසෝ බන්තේ බුක්ක විසතවා ගතකරණීයෝ ස්වාමීනි සියලු ආශ්‍රමයන් සේකල ඒ වගේම බඹසර වසා අවසන් කළ කතකරණීයෝ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සියලු කලයුතු කටයුතු අවසන් කරපු කරණීයන් අත්තනෝ අසමනුපස්සන්තෝ තමන් නැවත කළ යතු දෙයක් නොදකින හතස්සච පතිතයන් තමන් කරගත්ත ආબોධ කරගත්ත දේවල් නැවත පිරෙන්නේ නැති බව දන්න තැනත්තා රාගය විනාශ කරලා බීතරාග බැවින් පවිවේකාදි මුත්ත වෙනවා. එතන පවිවේකාදි මුත්ත කියන්නේ රාග බව නිවන කියන තේරුම. ඊළඟට द्वේෂය ප්‍රහාණය කළ බැවින් පෛවේකාදි මුත්තකෙන ඊළඟට මෝහය විනාශ කළ බැවින් ප්‍රහාණය කළ බැවින් පෛවේකාදි මුත්තකෙන මේ දෙවෙනි කාරණේ පිළිබඳවත් තෙරුන් වහන්සේ වදාලේ මෙහෙමත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විද්‍යාල අර මුලින්ම ප්‍රකාශ කළ රහතන් වහන්සේ මෙන්න මේ විදිය කෙනෙක් කියලායි ಗುಣ ටික ප්‍රකාශ කළාම වෙනත් කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් මේ තනත්තා ලාභ සත්කාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි මේ ප්‍රකාශය කරන්නේ. ස්වාමීනි එසේ නොදත යුතුයි. මොකද සීනාශ්‍රව භික්ෂුව සියලු බඹසර වසල අවසන් කරපු කළ යුතු දේවල් සියරම නිම කළ තමන් අවබෝධ කරගත් දේ පිරිහීමක් නැති භික්ෂුව රාගය, දේශය, මෝහය කියන මේවා ප්‍රහීන කළ බැවින් තමයි මේ පවිවේකාදිමුත්තෝ කියලා ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව ලාභ සත්කාර බලාපොරොත්තු නෙමෙයි කියලා මේ සෝනහාඳුරු මදාරනවා. ඊළඟට තව කාරණයක් වදාරනවා. ශ්‍රියාකෝපන බන්තේ දේකච්ඡස්ස ආයස්මතෝ ඒවමස්ස ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ ආයස්මත් කෙනෙකුට මේ විදිය මම ප්‍රකාශයක් කරනකොට ඒ කෙනෙකුට මෙහෙම අදහසක් ඇති වෙන්න පුළුවන්. සීලබ්බත පරාමාසං නෝන අයමාස්මා සාරතෝ පච්ඡාගච්ඡන්තෝ අබ්භ්‍යාපජ්ජාදි මුක්තෝ. ඒක දල වශයෙන් සමස්තයක් වශයෙන් ගත්තාම මේ ආයස්මහන්ත මහත්තුන් මහන්තේ වැරදි මාර්ගයේ ගිහිල්ලා රැවටිලා තමයි මේ රහත් වෙලායේ නිවන් දැකලා කියලා ප්‍රකාශ කරන්නේ. මෙහෙම අදහසක් ඇති වෙන්නට පුළුවන්. එතකොට දැන් වැරදි මාර්ගයේ ගමන් කරලා නියම මඟ ගමන් කළා නෙමෙයි. වැරදි මාර්ගයේ ගමන් කළා මේ තැනත්තා මේ රැවටිලා. ඒක තමයි මේ අභ්‍යාපජ්ජාදිමුත් එහෙම නැත්නම් රහත් වෙන අය නිවන් අවබෝධ කරලා කියලා ප්‍රකාශ කරනවා. එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ස්වාමීන් එසේ නොසිය නොසිතිය යුතුය. කීනාසෝ බන්තේ බික්කව සිතවා කතකරණීයෝ ස්වාමීන් කීනාස්ත්‍ර වූ සියලු කලසින් ප්‍රහාණය කළ භික්ෂුව බඹසරවසා අවසන් කළ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව කළ යුතු දේ කළා අවසන් කළ කරණීයන් අත්තනෝ අසමන පස්සන් තවත් කළ යුතු දෙයක් Taman නොදකින්න අකස්සච පතිතයන් අවබෝධ කරගත්ත දේත් නැවත පිරෙන්නේ නෑ කියලා මෙන්න මෙහි තේරුම් ගත්ත තනත්තා රාගය, දේශය, මෝහය කියන මේවා ප්‍රහාණය කිරීමෙන් තමයි අභ්‍යාජි පද්ධාදිමුත්තෝ කියලා ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් මේ වැරදි මාර්ගයේ ගිහිලා නෙමෙයි. මෙතන මේ සීලබ්බත පරාමාසං නෝන අයමාස්මා සාරතෝ පච්ඡාගච්ඡන්තෝ කියන්නේ මේ වැරදි මාර්ගයේ ගිහිල්ලා නියම නිවන් මාගේ නෙමේ ආර්ය මාර්ගයේ නෙමේ වෙනත් මොකක් හරි මාර්ගයක ගිහිල්ලා. මෙයා රහත් වෙලා කියලා රැවටිලා. ස්වාමීනි එහෙම දෙයක් නෙවෙයි. මේ රහත් වූ තනත්තාර කලින් කියාපු යටේට සියලු කටයුතු අවසන් කළා රාග දෝෂ මෝහ කියන මේවා ප්‍රහාණය කළ නිසා අභ්‍යාපජ්ජාදි මුත්තෝ කියලා ප්‍රකාශයක් කරනවා. ඒක ඇත්ත ප්‍රකාශයක්. මේ විදිහට සෝනහාවන්තරෝ වදාරනවා. මෙතෙක් කියාපු කාරණා පිළිබඳව පින්වත්නි මේ කාර්තුන් ආකාරයක් තියෙනවා. මේ ලෝකේ ඇතම් කෙනෙක් අවබෝධය ඥානයක් නැතිව රහත් නොවී අර මුලින් කියාපු හැටියට හුදු ඇදහිම් මාත්‍රයෙන් මුලා වී මම රහත්යයි කියලා ප්‍රකාශ කරනවා. ඔය එක ක්‍රමයක් තමයි. ඊළඟට ලාභ සත්කාර ලබා ගැනීමේ අදහසින් මම රහත් වෙලාය කියලා හිතන් ප්‍රකාශ කරනවා දෙවෙනි ක්‍රමය. ඊළඟට සීලබ්බත පරාමාස කියන මේ වැරදි බඟට වැටිලා වැරදි මාර්ගයේ ගිහිල්ලා රැවටිලා මම රහත් වෙලාය නිවන් අවබෝධ කළාය කියලා ප්‍රකාශ කරනවා. මේ තුන් ආකාරයෙන්ම ප්‍රකාශ කරනවා කියලා මේ සෝන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට වදාළා. මේ සූත්‍රයේ තවත් විස්තර කළ යුතු දේවල් තියෙනවා. අපට ඒ පිළිබඳව කාලය නැහැ. මෙතෙක් සෑහෙන විස්තරයක් මේ පින්වතුන්ට කියා දුන්නා. ඒ නිසා හැමදෙනා මේවා හොඳට කල්පනාවට ගන්නට ඕන. මේ සෝනහාමුදුරුව අදාළ කාරණා ටික අපට හිතට ගන්න ඉතාම වැදගත්. රහතන් වහන්සේ වෙන්නේ කොහොමද? රහතන් වහන්සේගේ ලක්ෂණ කොහොමද? ඒ වගේම එක එක අය රැවටිලා මේ විදිහට ලාභ සත්කාර බලාපොරොත්තුෙන් රැවටීමෙන් පාප චේතනාවෙන් වැරදි මඟට පිවිසලා අය ප්‍රකාශ කරනවා මේ විදිහට ප්‍රකාශ කරනවා. ඒක ඊටාම වැදගත් කාරණා ටිකක් දැන් ඉතින් කාල වේලාව අවසන් වුණා. අද සෝන සූත්‍රය අසුරු කරගෙන මේ ධර්ම දේශනාව පැවැත්වුවේ භාවනා යෝගීන්ට ඊ타ත්ම වටිනා කාරණා ටිකක් කියවුණා හැමදෙනා මේ පිළිබඳව හොඳට හිතලා මතලා තේරුම් අරගෙන හරවට මේවට රැවටෙන්නේ නැතුව නියම මාර්ගයේ ගිහිල්ලා මේ නාරියානික බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාභෝධය ලබන්නට ඕනේ සමාධි දර්ශනා නියම පිළිවෙලට නිවැරදිව මේ මාර්ගයේ ගමන් කරලා හිටන් තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන මේ නෛර්යානික බුද්ධ ශාසනයදීම නිර්වාණාභෝධය ලබන්නට ධර්මාභෝධය ලබන්නට ඕනෑ කියන අදහස ඇති කර ගන්නට ඕන ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයෙන් හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්න.